මේ මහා වේදල සූත්‍රය සරියත් මහරහතන් වහන්සේ එවැගේම මහා කොට්ටිත මහරහතන් වහන්සේ අතර සිද්ධ වෙන සාකච්ඡාවක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ජේතවනාරාම වැඩ වාසය කරනකොට මහා කොට්ටිත මහරහතන් වහන්සේ උන්වහන්සේ වෙත ඇවිල්ලා ප්‍රශ්න විමසනවා ඒ හැම ප්‍රශ්නයකම සරියොත් මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා ප්‍රශ්න විසඳීම අරමුණු අනුම ආකාර හතරක් වෙනවා පළවෙනි ආකාරය තමයි පින්වත්නි අදිත්ත ජෝතනා කියන්නේ නොදන්නා දෙයක් දැන ගැනීමද ප්‍රශ්න විසඳනවා විමසනවා ඒ වගේම දිට්ඨ සංසන්දනා පුච්චා. දන්නාදේ සංසන්දනය කර ගැනීමට දන්නාදේ තහවුරු කරගෙන දන්නාදේ තව තවත් උගතිකු සහ සාකච්ඡා කරගෙන ඒකට තව වටිනාකමක් ලබා දීමට ප්‍රශ්න විමසනවා. ඒක එක ක්‍රමයක්. ඒ වගේම විමතිච්ඡදනා විමතිය සැකතන් දුරු කර ගැනීමටත් ප්‍රශ්න විමසනවා. ඒ වගේම තමයි අනුමති පුච්චා. අනුමතිය මූලික කරගෙන ප්‍රශ්න විමසනවා. අනුමතිය අරගෙන ප්‍රශ්න විසඳනවා. දැන් බුදුරජාණන් වහන්සේ මහණෙනි මහණෙනි රූපය අනිත්‍යයිද නිට්ටයයිද? වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි රූපය අනිත්‍යයි. අන්න අනුමතිය අරගෙන ඒ ප්‍රශ්න විසඳනවා. ප්‍රශ්න විමසනවා. අනේක එක ක්‍රමයක්. මෙන්න මේ එතනින් ගත්තාම මහා කොට්ටිත මහරහතන් වහන්සේ ditta සංසන්දනා උච්චා. උන්වහන්සේ අහන දේ දන්නවා. අහන දේ දැනගෙනයි අහන්නේ. ඒතර ඒක සංසන්දනය කරමින් එය අනාගත පිරිසට යහපතක් කිරීමේ අරමුණින් තමයි මේ ප්‍රශ්නේ විමසන්නේ. නොදැන අහනව නෙවෙයි දැනගෙනමයි අහන්නේ. එයා අහන්නේ මේ වගේ උතුමන් වහන්සේලා දෙනමක් මේ වගේ සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒ සාකච්ඡාව ඉතා වටිනවා. ඒ විශ්වාසදායී මේ සාකච්ඡාව දැනගැනීම තුළින් අපේ සංසාර විමුක්තිය සාධනය කරගන්නට පුළුවන් කියලා අනාගත ශ්‍රාවකයන්ට හිතලා ඒ ධර්මයේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියන මේ අදහස පෙරදරි කරගෙනයි මේ ප්‍රශ්න විසඳීම විමසීම මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. එතෙන්දී මහා කොට්ටිත මහරහතන් වහන්සේ පළවෙනියෙන් මහනවා සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාව ප්‍රඥාව කියනවා. ප්‍රඥාව කෙතකින් ප්‍රඥාවක් බවට පත් වෙනවද? ඒ වෙලාවේ චරිත මහරහතන් වහන්සේ දේශනා කරනවා දැනීම දැනීම යයි ප්‍රඥාවට කියනවා. දැනීමට තමයි ප්‍රඥාව කියලා කියන්නේ කියලා උත්තර දෙනවා. මොනවද දැනන්නේ? දුක, ඒ වගේම දුකට හේතුව වන දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥාර සත්‍ය හතර දැනීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් දුක දන්නවා කියලා කියන්නේ ස්කන්ධ ධර්මයන් වල ඇති දුක වටහා ගැනීම, දුක දැනීම. ඒ වගේම ඒ ස්කන්ධ ධර්මයන් පහළ වීමට හේතු වෙන තණ්හාව ගැන දුක්ඛ සමුදය ගැන අවබෝධ ඇති කිරීම. ඒ වගේම ඒ දුක්ඛ දුකක් දුකට හේතුව දුකට හේතු නැති කරාම ලැබෙන Nirodha තණ්හාව දුරු කිරීමෙන් ලැබෙන Nirodha දැනීම ආරෂ්ඨායක මාර්ගයේ හෙවත් දුක් නිරෝධ ගාමනේ ප්‍රතිපදා මාර්ගයේ ගැන දැනීම තමයි දුක්ඛ නිරෝධ ගාමනේ ප්‍රතිපදාව කියලා කියන්නේ දැනේ දන්නවා දන්නවා කියලා කියන්නේ ප්‍රඥාව අන ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ හේතුන් පිළිබඳව දැනීම කලින් විමසනවා නොදන්නවා නොදන්නවා කියන්නේ දුෂ්ප්‍රඥ එහෙම නැත්නම් අඥානයි කියලා කියන්නේ මොකක්ද? අඥානයි කියන්නේ නොදැනී නොදැනී නොදන්නා බව මොකක්ද නොදන්නේ? දුක දන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ නැහැ. අන්න මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ නොදැනීම නම් දුෂ්ප්‍රඥ භාවය නම් චතුරාර්ය සත්‍ය ධර්මය නොදැනීම ප්‍රඥා භාවය නම් දන්නවා කියන කියනවා නම් ඒක තමයි සෙව් ආර්සත් ධර්මයන් දැන ගැනීම කියලා දේශනා කරනවා. ඊළඟට ඇවැත්නේ විඥානයේ විඥානයයි කියුම් ලැබේ. ඇවැත්නේ කිපමණකින් විඥානය විඥානයයි කියුම් ලැබේද? ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. දන්නේ දන්නේ යන යම් හේතුවක් වේද එයින් විඥානයේ කියුන් ලැබේ කුමක් දන්නේද යත් සුඛ වේදනා යයිද දුක්ඛ වේදනා යයිද අදුක්ඛම සුඛ වේදනා යයිද දන්නේය මෙයින් දන්නේය දන්නේය යන අර්ථයෙන් මේ හේතුවෙන් විඥානයයි කියුන් ලැබේ අන්න දුක දුක් වේදනාවක් හටගත්තාම ඒක දුක් වේදනාවක් විදිහට සැප වේදනාවක් හටගත්තාම ඒක සැප වේදනාවක් විදිහට ඒ වගේම අදුක්කම සුඛ වේදනාවක් උපේක්ෂා වේදනාවක් හටගත්තාම උපේක්ෂා වේදනාවක් කියලා දැන ගැනීම දැනීම විඥාණය කියලා මෙතෙන්දී දේශනා කරනවා. ඒ වගේම අහනවා අපේ මහා කොටිත මහරහතන් වහන්සේ ඇවැත්නි යම් ප්‍රඥාවක් ඇද්ද යම් විඥානයක් ඇද්ද මේ ධම් එකතම උපදිනවද එහෙම නැත්නම් මේ ධර්මයන් වෙන වෙනම උපදිනවද ඒ වෙලාවේ දේශනා කරනවා එවත්නි යම් කිසි විදිහකින් මේ කියන යම් විඥානයක් එහෙම නැත්නම් මාර්ග විඥානය ඒ වගේම මාර්ග ප්‍රඥාව වෙන වෙනම උපදින්නේ ඒ දෙක එකටමයි උපදින්නේ කියනවා මේක මාර්ග හිතේ ඇති වෙන මාර්ග විඥානයත් මාර්ග හිතේ ඇති වෙන මාර්ග ප්‍රඥාවත් පිළිබඳවයි විමසන්නේ හරියට පින්වත්නි මේක අපි තේරුම් ගන්නවා නම් ඇඟිලි දෙකක් පරිමදිනවා වගේ ඒක ඇඟිල්ලකින් අනිත් ඇඟිල්ල පරිමදිනකොට අනිත් ඇඟිල්ලේ දැනීම ඇති වෙනවා අනිත් ඇඟිල්ලෙන් අනිත් ඇඟිල්ල පරිමදිනකොට ඊළඟ ඇඟිල්ලේ දැනීම ඇති වෙනවා ඒ කියන්නේ ඒ දෙකම දෙක කෙරෙහි අවබෝධය ඇති වෙනවා ඒ දෙකේම එකමතු භාවයෙන් තමයි මේ කියන මාර්ග විඥානය මේ මාර්ගය සකස් වෙන්නේ එතකොට මාර්ග හිතක මේ මාර්ග විඥානයත් මාර්ග ප්‍රඥාවත් පවතිනවා. ඒ දෙක මිශ්‍රවම පවතින බව දේශනා කරනවා. ඊළඟට එවැත්නි යම් ප්‍රඥාවෙක් ඇද්ද යම් විඥානයක් ඇද්ද ඒක එකටව සිටි අසංසත්ව එහෙම නැත්නම් අමිශ්‍ර නොවන මේ දහම් වල වෙනස මොකක්ද කියලා අහනවා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් ප්‍රඥාවක් ඇද්ද යම් විඥානයක් ඇද්ද සංසට්ඨව පවතිනවා අසංසට්ඨව නුකෝ පවතින්නේ නැහැ මේ ධම් අතරින් මාර්ග ප්‍රඥාව භාවිතා කිරීම තුළින් ලැබෙනවා ඒ වගේම මාර්ග විඥාණය විදර්ශනා ප්‍රඥාවෙන් මේක පරිඤ්ඤය වශයෙන් ඒ කියන්නේ විදර්ශනාව පරිඤ්ඤය ඒ කියන්නේ පිරිසිඳ දැන ගැනීමෙන් ඒ තුල මාර්ග විඥානයේ වෙනස පවතිනවා කියලා දේශනා කරනවා. ඊටාම සියුම් ධර්ම කාරණා දෙකක් මේක. ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ? ඒ අදාළ ධර්මයන් පිළිබඳව අවබෝධය ඇති කරගෙන වැඩිම සිද්ධ කරනවා. විඥානය මොකද කරන්නේ? ඒ අදාළ ධර්මයන් පිළිසිඳ දැනගන්නවා. දැන් බලන්න ඕන් දෙකම දෙදෙනාම එකිනෙකට ප්‍රත්‍යෝපකාර වෙන විදිය. දෙකම එකට ප්‍රත්‍ය වෙන විදිහ ඕනෝන්ට ප්‍රත්‍ය වෙවි සකස් වෙන විදිහ. ඊළඟට අහනවා අපේ මහා කොටිත මහරහතන් වහන්සේ ඇවැත්නි වේදනාව වේදනාවයි කියනු ලැබේ. ඇවැත්නි කෙපමණකින් වේදනාව වේදනාවයි කියනු ලැබේද? ඇවැත්නි වේදනාව වේදනාවයි කියනු ලැබේ. වේදනාව තුන් ආකාර වෙනවා. සබ වේදනා දුක් වේදනා අදුක්කම අසුක වේදනා එහෙමත් නැත්නම් උපේක්ෂා වේදනා වේදනාව මෙන්න මේ අර්ථයෙන් වේදනායයි දේශනා කරනවා අර්ථ ගන්වනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඊළඟට අහනවා අපේ කොට්ටිත මහරහතන් වහන්සේ ඇවැත්නි සංඥාව සංඥාවයයි කියනු ලැබේ ඇවැත්නි කෙපමණකින් සංඥාවයයි කියනු ලැබේද පැවැත්මේ හඳුනාගනී හඳුනාගනී යන යම් හේතුයක් වේද එහෙන් සංඥාව සංඥාවයයි කියනු ලැබේ. කුමක් හඳුනාගන්නේද? නිල් පැහැයද හඳුනාගනී, කහ පැහැයද හඳුනාගනී, ඒ වගේම ලේවන් පැහැයද හඳුනාගනී, සුදු පැහැයද හඳුනාගනී, එවැත්නි මෙසේ හඳුනාගනී හඳුනාගනී යන යම් හේතුවක් වෙනවද? අන්න ඒක සංඥාවයයි කියනු ලැබේ. දැන් පින්වත්නි සංඥාව කියලා කියන්නේ දෙයක් හඳුනා ගැනීම. රතු පාට, නිල් පාට, කොළ පාට, මදටිය පාට, ලේවන් පාට මේ හැම දෙයක්ම ඒ පාට කියලා හඳුනා ගන්න විඥාණයෙන්. අර විඥානයේ කෘත්‍ය තමයි හඳුනා ගැනීම. ඊළඟට දේශනා කරනවා ඇවැත්නි යම් වේදනාවක් ඇද්ද? යම් සංඥාවක් ඇද්ද? යම් විඥානයක් ඇද්ද? මේ ධර්මයන් එකටමද පවතින්නේ එකටමද හටගන්නේ එහෙමත් නැත්නම් වෙන වෙනම හටගන්න වෙන වෙනම පවතින ධර්මයන් තුනක්ද කියලා ඒ වෙලාවේ දේශනා කරනවා. මේවත් මේ මෙතෙන්දී විශේෂ වූ කාරණාවක් අට කතාව තුළ විග්‍රහ කරනවා. ඒකත් අපි තේරුම් ගැනීම ඉතාමත්ම වටිනවා. මෙතෙන්දී සංඥාව ඒ වගේම විඥාණය පිළිබඳව දේශනා කරනවා සංඥාවෙන් මොකද්ද කරන්නේ දැන ගැනීම. සංඥාවෙන් කරන්නේ දැන ගැනීම. ඒකට කියනවා විශේෂයෙන්ම සංජානාති කියලා. සංඥාවෙන් කියන්නේ හඳුනා ගැනීම. දැන් නිල් පාට, කොළ පාට, රතු පාට ඒ වගේ හඳුනා ගන්නවා. ඒක තමයි සංඥාව. විඥානය මොකද කරන්නේ? විඥාණයට කියනවා විජානාති කියලා. සංජානාති විජානාති. විජානාති කියලා කියන්නේ නිල් පාට, කොළ පාට ආදී මේවා දකිනවා. ඒත් එක්කම ඒ තුල ඇති අනිත්‍ය දුක් අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය ලක්ෂණ වශයෙන් දැකීමේ හැකියාව. සංඥාවට වඩා විඤ්ඤාවේ විඤ්ඤාණයේ විඤ්ඤායේ දශ භාවයක් තියෙනවා. ඊළඟට මොකද්ද? පජානාති. පජානාති කියලගෙන මේක මාර්ග මාර්ග ප්‍රඥාව තුළ. එහෙම නැත්නම් අපි කියන මේක ප්‍රඥාව තුළ. ප්‍රඥාව තුළින් දැක ගන්නවා. ප්‍රඥාවෙන් මොකද කරන්නේ? නිල් පාට, කහ පාට ආදී දකිනවා. ඒ තුළ ඇති අනිත්‍ය දුක් අනාත්මති ලක්ෂණ, ඒ ලක්ෂණ ප්‍රකට කරගන්නවා. ලක්ෂණ ප්‍රකට කරගෙන මාර්ගයට අදාළ හේතු ටිකට හේතු ටික සකස් කිරීමේ හැකියාව, ඒ මාර්ගයට පැමිණීමේ හැකියාව ප්‍රඥාවට තියෙනවා. ඒ තමයි පජානාති කියලා කියන්නේ. විඥාණයට පුළුවන්කම තියෙන්නේ අර හඳුනාගෙන අනිත්‍ය දුක්ඛ ලක්ෂණ මේ දේවල් දැකීම දැකීමට නැහැකිව හඳුනා ගැනීම විතරයි විඥාණයට පුළුවන්කම තියෙන හඳුනාගෙන අනිත්‍ය දුක්ඛ ලක්ෂණ ප්‍රකට කර ගැනීම විතරයි කරන්න පුළුවන් මාර්ගයට පමුණවන්නට පුළුවන් කමක් නැහැ ප්‍රඥාවෙන් සියල්ලම ප්‍රත්‍යයන් සිද්ධ කරමින් මේ මාර්ගය වෙත ලෝකෝත්තර මාර්ගයේ වෙත යොමු කිරීමක් සිද්ධ වෙනවා ඒක විශේෂයෙන් මේ දේශනාව තුළ දේශනා කරනවා. එතකොට දැන් මේ තුන තුනක්ද සංඥාව, ඒ වගේම විඥානය, ඒ වගේම වේදනාව කියන්නේ මේ තුන තුනක්ද මේවා වෙනමද හටගන්නේ එහෙම නැත්නම් එකටද හටගන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ දේශනා කරනවා ඇවත්නි මේ ධර්මයන් තුන එකටමයි හටගන්නේ. මිශ්‍රවමයි හටගන්නේ. ඒ තුල ඇති මහා කාර්යභාරයක් ඕනවන්ට උපකාර වෙන ධර්මයන් තමයි මේ තුල තියෙන්නේ. විශේෂයෙන්ම වේදනාව යම් අරමුණක් විඳිනවද? අන්නේ විඳින අරමුණ සංඥාව විසින් හඳුනා ගන්නවා. සංඥාව යම් අරමුණක් හඳුනා ගන්නවාද? විඥාණය ඒ අරමුණ දැනගන්නවා. ඒ අරමුණ දැනගන්නවා හඳුනා ගන්නවා අන්න විඥානයේ කෘත්‍යයෙන් දැන ගැනීම වෙනවා සංඥාවේ කෘත්‍යයෙන් දැනීම වෙනවා, දැකීම වෙනවා. ඒ වගේ වේදනාවේ කෘත්‍යයෙන් විඳීම සිද්ධ වෙනවා. මෙන්න මේ තුන් දෙනාගේම එකට එකතුවක් තමයි සිද්ධ වෙන්නේ. වෙනස් වෙන වෙනම ඉදීමක් නැහැ. එකටම ඉදීමක් වෙන බව දේශනා කරනවා. ඒ වගේම දේශනා කරන ඇරත්නේ පංච ඉන්ද්‍රයන් විසින් පරිත්‍යක්ත පරිශුද්ධ මනෝවිඤ්ඤාණයෙන් රූපාවචර චතුර්ථ ධාන චිත්තයෙන් කුමක් දත යුතුද? දැන් චතුර්ථ ධාන චිත්තයෙන් කුමක් දත යුතුද කියලා තමයි දේශනා කරන්නේ ප්‍රශ්නේ විමසන්නේ. ඒ කියන්නේ දැන් පංච ඉන්ද්‍රියන් ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රයන් වහලා මනෝ ඉන්ද්‍රිය කියන්නේ මනස හසුරුවාගෙන උපකාර කරගෙන චතුර්ථ ධාන චිත්තයෙන් කුමක්ද දැනගන්නේ මේ වෙලාවේ දේශනා කරන ඇවැත්නේ මේ පංච ඉන්ද්‍රයන් වහලා ඒ වගේ පසුදුරන් වලින් පිරිසුදු භාවයකටපත් වෙලා මනෝ විඥාණයෙන් ආකාශය අනන්තයයි ආකාශය අනන්තයයි විමසීම තුළින් ආකාසානංචායතනෙ පුදවා ගන්නවා විඥාණය අනන්තයයි විඥාණය අනන්තයයි එයයි මෙනෙහි කිරීම තුළින් විඥානංචායතනෙ ඇති කර ගන්නවා ඒ වගේම ආකින්චඤ්ඤායතන කිසිවක් නැතයි කියන මෙන්න මේ සංඥාව ඇති කරගෙන කිසිවක් නැතයි කියන මෙන්න මේ විමසීම ඇති කරගෙන ආකින්චඤ්ඤායතන උපදවා ගන්නවා. මහණෙනි මෙන්න මේ විදිහට චතුර්ථ ධානයෙන් ධාන චිත්තයෙන් දතයතු දේ දතයතුයි කියලා දේශනා කරනවා. එවත් මේ ඤෙය්‍ය ධර්මයේ වනාහි කෙනකින් දන්නේද? ඒ වෙලාවේ දේශනා කරනවා එවත් මේ ඤෙය්‍ය ධර්මයේ ප්‍රඥා චක්ෂුසයෙන් දන්නේය. ප්‍රඥා චක්ෂුසයෙන් තමයි ඤය ධර්මය දැන ගැනීමට හැකියාවක් තියෙන්නේ කියලා දේශනා කරනවා. එතකොට පින්වත්නි මෙතන දේශනා කරනවා මොකක්ද ප්‍රඥා චක්ෂුසය කියන්නේ? ප්‍රඥාව ආකාර තුනකින් විග්‍රහ කරනවා. අභිඤ්ඤය, ඒ වගේම පරිඤ්ඤය, ඒ වගේම පහාතව්‍ය විදිහට. අවිඥය කියලා කියන්නේ දතයතු ධර්මයන් නිර්වශේෂයෙන් ඒ කියන්නේ කිසිම විදිහේ හැලීමක් නැතුව කිසිම විදිහේ අඩුපාඩුවක් නැතුව දැනගන්නවා. ඒකට කියනවා පරිඤ්ඤය අභිඤ්ඤය කියලා. ඊළඟට දේශනා කරනවා පින්වත්නි පරිඤ්ඤය කියලා. ඒ කියන්නේ අවබෝධ කරගත යුතු පිරිසිදුව දැනගත යුතු දේවල් පිරිසිදුව දැනගැනීමේ නුවණ ප්‍රඥාව. ඒ වගේම තමයි පහතව කියන්නේ හල යුතු වූ ධර්මයන් පිනවන ඒවා හැරීම. දැන් උදාහරණයක් ගත්තාම විදර්ශනා ආදී මේ භාවනාවන් කරනකොට ඇතිවෙන හැකිලීම් කමඨහන් වලට බාධක ධර්මයන් මේවා හැකිලීමට මේවා නැති කිරීමට ප්‍රහාණය කිරීමට ඇති වෙන ඥානයක් ප්‍රඥාවක් කියනවා ඒ වගේම කෙලෙස් ධර්මයන් සමුච්ඡේද වශයෙන් දුරු කිරීමට ප්‍රහාතව්‍ය කිරීමට ඥානයක් තියෙනවා. ඒ ඒ ප්‍රඥාව තියෙනවා. ඒක කරන්නේ ප්‍රහාතව්‍ය ධර්මයෙන්. එතකොට පරිඤ්ඤය ධර්මයේ වනාහි කිමකින් දන්නේද? පරිඤ්ඤය ධර්මයේ ප්‍රඥා චක්ෂයෙන් දන්නේය. ප්‍රඥා චක්ෂය කියන්නේ මොකද්ද? ඔන්න ඔය කියන අබෙඤ්ඤය පරිඤ්ඤය පහතව්‍ය කියන මෙන්න මේ ප්‍රඥාව. විදිහට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රශ්නේ විසඳනවා. ඊළඟට පින්වත්නි අපේ මහා කෝටිත මහ රහතන් වහන්සේ විමසනවා ඇවැත්නි සම්මා දෘෂ්ටිය උපාදේ පිණිස කෙතෙක් පත්වයෝ තියනවද? ඇවැත්නි සම්මා දෘෂ්ටිය ඉපදීම සඳහා ප්‍රත්‍යෝ දෙදෙනෙක් තියෙනවා. මොනවද ඒ ප්‍රත්‍යයන් දෙදෙන? පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය අන්න සක්කාය දිට්ඨිය සම්මාදෘෂ්ටිය ඇතිවීමට සම්මාද්‍ය සම්මාදිට්ඨිය ඇතිවීමට ප්‍රත්‍යන ධර්මයන් දෙකක් තියෙනවා එකක් තමයි ධර්ම ශ්‍රවණය අනිත් එක තමයි යෝනිසෝ මනසිකාරය නුවණින් යුතු සිහිය එවැක්නි චෙතෙක් අංගයන් සම්මාදිට්ඨිය හේතු කොටගෙන චේතෝ විමුක්ති ඵල කොට ඇද්ද? ඒ වගේම චේතෝ විමුක්ති ඵලය අනුසස් කොට ඇද්ද? ප්‍රඥා විමුක්ති ඵල කොට ඇද්ද? ප්‍රඥා විමුක්ති ඵලය අනුසස් කොට ඇද්ද? ඒ කියන්නේ දැන් සම්මාදිට්ඨිය ඇති කර ගැනීම තුළින් ඒ සම්මාදිට්ඨියට උපකාරක ධර්මයක් වෙන විදිහට සම්මාදිට්ඨිය හේතු කොටගෙන ඒ සම්මාදිට්ඨිය තුළින් චේතෝ විමුක්තියත් ඒ වගේම ප්‍රඥා විමුක්තියක් ලබන්නට හේතු වෙන කාරණා මොනවද කියලා යහන්නේ. අන්න ඒ වෙලාවේ දේශනා කරනවා ඒ සඳහා උපකාරක වෙන්නේ ප්‍රඥා විමුක්තිය ලැබීමටත් ඒ වගේම චේතෝ විමුක්තිය ලැබීමටත් අනුග්‍රහය වන්නේ සීලයයි. අන සීලය අනුග්‍රහ වෙනවා චේතු විමුක්තියටත් ප්‍රඥා විමුක්තියටත්. ඒ වගේම ශ්‍රතානුග්‍රහිතය ඒ කියන්නේ ඇසීම ධර්ම ශ්‍රවණය ඒ වගේම සංකතානුග්‍රහිතය බැහැර කළ යුතු ඒ විපල්ලාසයන් අපි කියනවා බැහැර කළ යුතු දේවල් තියෙනවා දැන් පින්වත්නි ධර්ම මාර්ගය යනකොට භාවනා කරනකොට ඒ කමඨහන් වලට හානි කරන දේවල් තියෙනවා ඒ ධර්ම මාර්ගයට හානි කරන දේවල් තියෙනවා ඉතින් මේ දේවල් බැහැර කළ යුතුම වෙනවා ඒවා බැහැර කළේ නැත්නම් මේ ධර්ම මාර්ගයේ වැඩිවීමට පුළුවන් කමක් නැහැ අන්නේ බහැර කළ යුතු ධර්මයන් බහැර කරනවාද? අන්නේක චේතෝ විමුක්තිය සම්මාදිට්ඨියෙන් චේතෝ විමුක්තියටපත් වීමටත් ඒ වගේම ප්‍රඥා විමුක්තියටපත් වීමටත් අනුග්‍රහයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි සමතා සමතේ වැඩි වීම, සමත භාවනා කිරීම, සමතය සමතෙන් ජීවිතය ගත කිරීම. ඒ වගේම තමයි විදර්ශනා නුභාවය. විදර්ශනාවෙන් යුක්ත වීම. මෙන්න මේ කියන ධර්මයන් චේතෝ විමුක්තිය ලැබීමට ප්‍රඥා විමුක්තිය ලැබීමට අනුග්‍රහයක් දක්වනවා ඒ දහම් තුලින් තමයි ඒ තත්ත්වයන් වලටපත් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා මේක පින්වත්නි උපමාවකින් ලස්සනට විග්‍රහ කරනවා කොහොමද ඒක වෙන්නේ කියලා ඒ යම්කිසි කෙනෙක් අඹ රසයක් විඳින්න මී අඹ රස විඳින්න කැමති කෙනෙක් මොකද කරන්නේ? මෙන්න මේ මී අඹ පැලයක් හිටවනවා. ඒ මී අඹ පැලේ හිටවලා මෙයා වටේටම වැටක් බඳිනවා. වැටක් බඳලා මෙයා මොකද කරන්නේ? විටින් විට මේකට වතුර දානවා. ඒ වගේම මේ මී අඹ පැලේ වටේට පවුරක් වගේ පස් වලින් පුංචියට උස් වෙන්න තද කරනවා. දැන් පුංචි පස් දැම්මක් බඳින්නේ අපේ ගස් වටේට. ඒතර එහෙම නම් ඒකේ ආරක්ෂාවක් තියෙනවනේ. අන්න ඒ වගේ දෙයක් කරනවා. ඊළඟට මෙයා මොකද කරන්නේ? මේක වටේටම යම්කිසි විදිහකින් වැලකින් හානියක් වෙනවා නම් අත්තකින් හානියක් වෙනවා නම් කොළයකින් හානියක් වෙනවා නම් මොකක් කර දෙයකින් හානියක් වෙන්න තියෙනවා නම් ඒ අතුපතර ආදිය කපලා ඒ කොළ ඉවත් කරලා වැල් ඉවත් කරලා මේක ආරක්ෂා කරනවා. ඒ වගේම විටින් විට ඒ මුල් වලට හොඳට වැඩෙන්න ඒ ගහට පොහොර වැටෙන්න වටේ තියෙන පස බුරුල් කරනවා. විටින් විට බුරුල් කරනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඊටාම රසවත් ඵලයක් ඵලයන් ඉක්මනින්ම මෙයාට භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ සම්මා දිට්ඨියට උපකාරයක් සම්මා දිට්ඨියෙන් උපකාරය අරගෙන ඒ වගේම චේතෝ විමුක්තියටත් ප්‍රඥා විමුක්තියටත් උපකාරක ධර්මයන් මෙන්න මේ විදිහට ඔවුනොවුන්ගේ කෘත්‍යයන් තුළින් සිද්ධ කරනවා. ඒක හරියට පින්වත්නි අර අඹ පැලය වටේටම ආරක්ෂා වෙන වැටක් ඉදි කරනවා වගේ සීලය විසින් පුද්ගලයෙකුගේ ජීවිතය අකුසලයෙන් මුදවනවා. ඒ වගේම අඹ පැලයට විටින් විට වතුර දානකොට ඒ අඹ පැලය වර්ධනය වෙනවා වගේ විටින් විට ධර්ම ශ්‍රවණය කරනකොට කරනකොට ප්‍රඥා විමුක්තිය ඇති වෙන්නේ චේතු විමුක්තිය ඇති වෙන්නේ ඒක උපකාරයක් බවට පත් වෙනවා. ඒ වගේම අර අතුපතර ආදිය බැහැර කරනවා වගේ විටින් විට ඒ බාධක ධර්මයන් ඉවත් කරනවා වගේ යම් කෙනෙක් සංකතානුග්‍රහිත භාවයෙන් යුක්තව මාර්ගයට හානි කරන ධර්මයන් ඉවත් කිරීම තුළින් ඒ විමුක්තියෙන් ලැබීමට ඒක අනුග්‍රහයක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ ගස මුල වටේට පස් දැම්මක් වගේ බඳිනවා වගේ සමතය තුළින් ඒ විමුක්තිය ඇති කර ගැනීමට ලොකු උපකාරයක්. ඒක නොසෙල් වෙන ස්වභාවයකට පත් වෙන ස්වභාවයක්. ඒකට උපකාරයක් බවට පත් වෙනවා. ඊළඟට අර ගහ වටේ තියෙන පස් ආශ්‍රය කරගෙන තියෙන වටේ තියෙන ඒ පස් ආදිය බුරුල් කරනවා වගේ ප්‍රඥාවෙන් මොකද කරන්නේ විදර්ශනාවෙන් ඒ කෘත්‍ය સિદ્ધ කරනවා ඒ ස්කන්ධ ධර්මයන් වල ඇති ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ස්වභාවයන් මෙනෙහි කරනවා අනිත්‍ය වැඩෙන විදිහට දුක වැඩෙන විදිහට අනාත්මය වැඩෙන විදිහට ප්‍රකට වෙන විදිහට නිබ්බිදාව වැඩෙන විදිහට විරාගය වැඩෙන විදිහට, ඒ වගේම Nirodhaය වැඩෙන විදිහට ඔය ආදී වශයෙන් ගත්තාම විදර්ශනාවෙන් සප්තානු විදර්ශනාවෙන් යුක්තව එයා ක්‍රියා කරන කෙනෙක් බවට පත් වෙනවා. අනේ ඒක හේතුවක් බවට පත් වෙනවා මොකක් සඳහාද? අනේ චේතෝ විමුක්තිය සම්මා දිට්ඨිය මූලික කරගෙන චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් ඇති කර ගැනීමට ඊළඟට දේශනා කරන අවත්නි භවයෝ කෙතෙක් යද්ද අවත්නි මේ භවය තුන් දෙනෙකේ කාම භවය, රූප භවය, අරූප භවය පැවැත්මේ මතු අනාගතයේ පුනර්භවයේ ඉපදීම කෙසේ වන්නේද? පැවැත්මේ අවිද්‍යා නීවරණ ඇති තෘෂ්ණා සංයෝජන ඇති සත්වයන්ගේ ඒ ඒ තන්නේ රූපාදී අභිනන්දණයෙන් මෙසේ මතුවේ පුනර්භවයේ ඉපදීම වේ. අන්න ඊළඟ භවයක් නිර්මාණය වෙන්නට හේතු සාධක අවිද්‍යාව ආදී නීවරණයන් අවිද්‍යාව හේතු කොටගෙන මොකද වෙන්නේ? නීවරණයන් ඇති වෙනවා. දැන් තණ්හා, උපාදාන මේ ආදී වශයෙන් කියන මේ නීවරණනේ මේ අවිද්‍යාව නිසානේ මේව හටගන්නේ. ඒක අවිද්‍යාව නිසානේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තේන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණයන් සකස් වෙන්නේ. අවිද්‍යාව නැත්නම් ඒව සකස් වීමක් නැහැනේ. අවිද්‍යාව හේතු කොටගෙන තෘෂ්ණාව සංයෝජනේ තෘෂ්ණාව එකතු වීම මත බැඳීම මත ඒ වගේම සත්වයන්ගේ ඒ ඒ තැන්වල රූපාදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ධම්මාදී මේවාට ඇලීම නිසානේ පින්වත්නි ඒවා කෙරෙහි සතුට වීම නිසානේ අපට ඒ කෙරෙහි තණ්හාවක් උනත් ඇති වෙන්නේ. අන්න මෙන්න මේ හේතු කාරණා නිසා මොකද වෙන්නේ? පුනර්භවයක් සකස් වෙනවා. පුනර්භවයේ ඉපදීම වෙනවා. සරියත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පුනර්භවයක ඉපදීම නොවන්නේ කොහොමද? එවත්නි අවිද්‍යා ආදී අවිද්‍යාව ඡය කිරීමෙන් විරාගය හේතුවෙන් ඒ වගේම අරහත් මාර්ග චිත්තෝත්පාදයෙන් තෘෂ්ණාව ඡය කිරීම නිරෝධයෙන් මේ මතුවේ පුනරභවයේ ඉපදීමක් නෙවෙන්නේ පුනරභවයක් සකස් වෙන්නේ නැහැ එන අවිද්‍යාව ඡය කිරීමෙන් විරාගය ඇති කර ගැනීමෙන් නිරෝධයට පත් වීම තුළින් මාර්ගසුත එහෙම නැත්නම් රහත් භාවයට රහත් ඵලයට පත් වීම තුළින් ඊළඟ භවයක් පුනර්භවයක් සකස් වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඊළඟට ඇවැත්නි ප්‍රථම ධානය කවරේද? ඇවැත්නි මේ ශස්නෙහි මහාන කාමයෙන් වෙන්ව අකුසල් දහම් වලින් වෙන්ව සවිතරක සවිචාර විවේකජ පීතිසුඛ ඇති ප්‍රථම ධානය උපයාගෙන වාසය කරයි දවැත්නි මෙන්න මේකට තමයි ප්‍රථම ධානය කියන්නේ කියලා දේශනා කරනවා. එවත්නි ප්‍රථම ධානයේ කෙටෙක් අංගයක්ද? අංග කීයක් ප්‍රථම ධානයේ තියෙනවද? එවත්නි ප්‍රථම ධානයේ පංචාංගික, ඒ කියන්නේ අංග පහකින් යුක්තයි. මොනවද අංග? මහණෙනි විතරක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒ වගේම චිත්තේ ඒකාග්‍රතාව, සිතේ ඒකාග්‍රතාවයේ පවතිනවා නම් අන්න එවත්නි මෙන්න මේ කියන පළවෙනි ධානය අංග බවට මෙන්න මේ අංගයන් පත් වෙනවා. මොනවද? විතක්ක, ਵਿਚාර, ඒ වගේම පීති, සුඛ සහ ඒකාග්‍රතාව කියන මෙන්න මේ අංග පහ තමයි පළවෙනි ධානයේ අංග බවට පත් වෙන්නේ. ඊළඟට පින්වත්නි විමසනවා ඇතත්නි පළමු ධානයේ අංග කැටකින් විප්‍රහීන වේද අංග කැටකින් සමන්වාගත වේද ඇතත්නි පළවෙනි ධානයේ පංචාංග විප්‍රහීන වේ මොනවද ප්‍රහාණය වෙන අංගයන්. අරත් මේ මේ සස්නේ පළවෙනි දහම් සමවත් දහම් ලබා ගන්න ඒ පුජ්‍යලයා කාමච්ඡන්දය ප්‍රහීන වෙනවා. ඒ කෙනාගේ ව්‍යාපාදයේ ප්‍රහීන වෙනවා. තීන මිද්දේ ප්‍රහීන වෙනවා. උද්ධච්ච කුක්කුච්චය ප්‍රහීන වෙනවා. විචිකිච්ඡා ප්‍රහීන වෙනවා. අන්න මෙන්න මේ පළවෙනි ධානයෙන් ප්‍රහීන වෙන ධර්මයන් තමයි මේ පංච නීවරණ ධර්මයන්. ඒ වගේම පළවෙනි ධානයට හේතු වෙන කාරණා මොනවාද? ඒකට එකතු වෙන කරුණු මොනවාද කියලා දේශනා කරනවා. විචාරක විචාර පීරිසුක ඒකග්ගත කියන මෙන්න මේ අංග පහ තමයි ඒකට හේතුව බටපත් වෙන්නේ. ඊළඟට මහා කොට්ටිත මහරහතන් වහන්සේ විමසනවා ඇවැත්නි මේ පංච ඉන්ද්‍රියෝ නානා විෂය ඇත්තෝ වෙති. නානා ගෝචර ඇත්තෝ වෙති. උනුන්ගේ ගෝචර විෂය වලද නොකරති. ඒ කවරේ දෙයක්? චක්ෂේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවායින්ද්‍රිය, කායේන්ද්‍රිය එවත් මෙන්න මේ විෂය විසින් පෘ탁 භූත ගෝචර විසින් පෘ탁 භූත උනුන්ගේ ගෝචර විෂය වළඳ නොකරන මේ පංචේන්ද්‍රයන්ගේ පිළිසරණ කියන කවරෙක් උන්ගේ ගෝචර විෂය වළඳ කෙරේද? එතන මෙතන කියන්නේ පින්වත් නෙවෙයි වෙන මොකවත් නෙවෙයි. මේ පංචේන්ද්‍රිය ධර්මයන් කියනවානේ. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පංචේන්ද්‍රිය ධර්මයන් වල ඒ ඒ කෘත්‍ය ඒ ඒ කෘත්‍යයට විතරයි කරන්න පුළුවන්. දැන් ඇසෙන් කරන්න පුළුවන් රූප දකින්න එක විතරයි. නාසයෙන් කරන්න පුළුවන් සුවඳ ගඳ සුවඳ විඳින එක විතරයි. කනෙන් අහන්න පුළුවන් කනෙන් කරන්න පුළුවන් ශබ්ද අහන එක විතරයි. කනෙන් රූප බලන්න බෑ. ඇහෙන් ශබ්ද අහන්න බෑ. නාසයෙන් අපිට රූප බලන්න බෑ, ශබ්ද අහන්න බෑ, ස්පර්ශ ලබන්න බෑ. එහෙනම් ඒ ඒ ඉන්ද්‍රියන් වලට ඒ ඒ ඉන්ද්‍රියන් වලට පැවරුණු ගෝචර ඔවොන්ටම ආවේනික ලක්ෂණ තියෙනවා. ඒතර ඔවොන්ටම ආවේනික ආවේනික ලක්ෂණ තියෙන මේ ඉන්ද්‍රියන් වල මෙන්න මේ ඉන්ද්‍රියන් වලට මොකක්ද පිළිසරණ? දැන් ඇහෙන් රූප විතරක් බලනවා නම් එතකොට මේ රූප විතරක් බලනකොට ඇහි පිළිසරණක් මොකද්ද වෙන්නේ? ඇහෙන් ඇහැට බෑ ශබ්ද අහන්න. මේවත් ප්‍රවත්මක් සිද්ධ වෙන්නේ කොහොමද? මෙන්න මේ හේතුව තමයි විමසන්නේ. අන්න ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඇවත් මේ පංචේන්ද්‍රියන්ගේ පිළිසරණ ජවන මනස වෙයි. මනෝ ద్వාරික හෝ පංචද්වාරික හෝ ජවනය උන්ගේ ගෝචර විෂය බවට පත් වෙයි. අනේ මෙතන පින්වත්නි අපි මේ කාරණාව වටහා ගැනීම ඉතාමත්ම වටිනවා. දැන් මෙන්න මේ ඉන්ද්‍රියන් වල පිළිසරණ ඉන්ද්‍රියන් වල පැවැත්ම ඉන්ද්‍රියන්ගේ පිළිසරණ බවට පත් වෙන්නේ මනෝද්වාරික ඒ පංච ద్వාරයන් හෝ මනෝද්වාරික ඒ සිත ඒ ජවනය ඒ ජවන්සෙත් තමයි ඒකේ පිළිසරණ භාවයටපත් වෙන්නේ. මේක අපිට ලස්සන උපමාවකින් පැහැදිලි කරලා දෙනවා. දැන් ඇසේ කෘත්‍යයක් තියෙනවා. විඥානීය කෘත්‍යයක් තියෙනවා. ඒ වගේම එයින් හටගන්න මේ ජවන් වල කෘත්‍යයක් තියෙනවා. ජවන් තමයි පින්වත්නි කාර්යභාරයේ වැඩි හරියක් සිද්ධ කරන්නේ. ඇසේ කෘත්‍යයෙන් කරන්න පුළුවන් දකින්න එක විතරයි. විඥානයේ කෘත්‍යයෙන් කරන්න පුළුවන් දැනගන්න එක විතරයි. ඉතින් ඥාට දෙයක් විඥානෙට කරන්න බෑ. එතකොට වේදනාව විඳින්නේ මේ හැමදේම කෙරෙන්නේ මොකෙන්ද? මෙන්න මේ ජවන කෘත්‍යයෙන්. මේක හරියට එක ගමක් පවරලා දෙන රජ කෙනෙක් දැන් පස් දෙනෙක්ට කුල පහක් තියෙන කුල පහක් තියෙන ගමක අයබදු එකතු එකතු කරන්ද ගම්මුලා ගෑනියෝ පස් දිනක් රජුරුව පත් කරනවා. දැන් කුල පහක් තියෙන ඒ ගමේ අයබදු එකතු කරන ඒ ගම්මුලා දෑනින්ට එකතු කරන අයබදු ඔක්කොම ලැබෙන්නේ අඩක්වත් ලැබෙන්නේ කාලක්වත් ලැබෙන්නේ අරික් කාලක්වත් ලැබෙන්නේ එක්කෝ අඩ කාසියක් ලැබේ. පුංචි පුංචිම පුංචි වැටුපක් ලැබේ. නමුත් අර ඔක්කොම පහසුකම් ටික ඔක්කොම අයබද ටිකේ ඒ සහනය, ඒ ලාභය ගන්න කවුද? රජ්ජුරුව. දැන් මෙතන කුල පහ කියන්නේ කුල පහක් තියෙන ගමක් කියන්නේ අන කුල පහ තමයි රූප, ශබ්ද, ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ චක්ෂු ප්‍රසාද ආදී ගත්තාම ප්‍රසාද වස්තු පහ. එතකොට මෙන්න මේ ප්‍රසාද වස්තු පහ මොකද කරන්නේ? වස්තු පහෙන් බදු අය කරගන්නවා. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එන්නේ ඒ ස්පර්ශයන් වලින් මේ අයබදු වලින් ඊටාම සල්පයක් ලැබෙනවා වගේ විඥාණයට කරන්න පුළුවන් ඊටාම සුළු දෙයයි. මොකද්ද? රූපය හැඳින ගැනීම, රූපය දැනීම, වේදනාව දැනීම, ඊටාම අල්පලාභයක් පමණ ලැබෙන. එතනින් යහල දෙයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේකේ වැඩි කොටස කොහෙද තියෙන්නේ? මේක පිළිසරණ කොහෙද තියෙන්නේ? පිළිසරණ තියෙන්නේ පින්වත්නි අන්න අර කියපු ජවන සිතේ රජ්ජුරුවන්තනේ ඔක්කොම අයබද වෙන්නේ ඒ වගේ ජවන් සිත මනෝද්වාරික ජවන් සිත පංචද්වාරික ඒ ජවන හරි රජ්ජුරුව වගේ ඒ කියන්නේ ඒතන තමයි විඳින් මේ ආදී සියල්ලම තියෙන්නේ. සියල්ලම ලැබෙන්නේ එතන. මේ කාරණා හරි ලස්සනට පැහැදිලි කරනවා. ඊළඟට දේශනා කරනවා පින්වත්නි, ඇවැත්නි මේ ඉන්ද්‍රිය පස් දෙනෙකේ. ඔහු කවරහයත් චක්ෂේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ඥානේන්ද්‍රිය, ජීවාේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ඇවැත්නි පංචේන්ද්‍රිය කුමක් නිසා සිටිද්ද? ඇවැත්නි ඇවැත්නි මේ ඉන්ද්‍රියෝ පස් දෙනෙකි. ඔහු කවරක් නිසා සිටිද්ද කියනවා නම් චක්ෂේන්ද්‍රිය, ශෝතේන්ද්‍රිය, දානේන්ද්‍රිය, જીවහාේන්ද්‍රිය, කායේන්ද්‍රිය ඇවැත්නි මේ පසිඳුරෝ ආයුව නිසා සිටති. ආයුව නිසා. මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ මොකක් හින්දාද තියෙන්නේ? අන බාඳ හේතු විමසන විදිය. ඉතින් දේශනා කරන ආයු එවැනි ආයු නිසා මේ ඒ ඉන්ද්‍රියන් පැවැත්ම සිද්ධ වෙනවා. එහෙනම් මේ ආයුව කියන්නේ ආයුව කුමක් නිසා සිටිනේද? මේ ආයුව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ආයුව කියන්නේ පින්වත්නි ජීවිත ඉන්ද්‍රිය. යම් අපේ කෙනෙක් ඉපදුන අපි ඕනම සත්‍යයකගේ රූපයේ සහ ඒ වගේම චිත්තයන් වල ජීවිත ඉන්ද්‍රිය කියලා තියෙනවා. දැන් අපේ මේ ශරීරයේ සියලුම කෘත්‍යයන් වෙන්නේ. දැන් නියපොතු වැය වෙන්නේ, කෙස් ඉදෙන්නේ, කෙස් පැහෙන්නේ, කෙස් වැවෙන්නේ, ඇඟ ලොක් මහත් වෙන්නේ මේ හැමදේම පෝෂණය වෙන ජීවිත ඉන්ද්‍රිය නිසා. අන ජීවිත ඉන්ද්‍රිය හේතු කොටගෙන තමයි අන්නර කියන පංච ඉන්ද්‍රියන් පවතින්නේ. ඒ වගේම ආයෝ කුමක් නිසා සිටුනේ වේද? ආයව උසුම නිසා සිටුනේ. උසුම කියලා කියන්නේ කර්මජ තේජෝ ධාතුව. ඒ කියන්නේ මේ රස්නේ අපි කියන උණුසුම කියලා. අන්න උණුසුම නිසා තමයි ජීවිත ඉන්ද්‍රිය පවතින්නේ. එතකොට ඇවැත්නි උෂ්ම කුමක් නිසා සිටුනේ වේද? උෂ්ම ආයෝ නිසා සිටුනේය. ඊළඟට දැන් මෙතෙන්දී දේශනා කරන කාරණ අපි තේරුම් ගන්න ඕනේ. එතකොට පංචේන්ද්‍රියන් මොකක් නිසාද පවතින්නේ? පංචේන්ද්‍රියන් පවතින ජීවිත ඉන්ද්‍රිය නිසා. ජීවිත ඉන්ද්‍රිය කුමක් නිසාද පවතින්නේ? ඒක පවතින්නේ කර්මජ තේජෝ වායෝ නිසා තේජෝ ධාතු නිසා ඒ රස්නේ නිසා එතකොට මේ දෙක ඕනවන්ට උපකාරය පිණිස ඒ කියන්නේ ජීවිතේන්ද්‍රය උෂ්ණයට උපකාර වෙනවා උෂ්ණයට ජීවිතේන්ද්‍රය උපකාර වෙනවා මෙන්න මේ දෙක ඕනවන්ට උපකාරව පවතිනවා ඒ කාරණාව මෙතන දේශනා කළේ තියෙන්නේ ඒ වෙලාවේ දේශනා කරනවා අහනවා ඇවත්නි අපි දැන් ආයුෂ්මත් සැරියොත් තෙරුන් වහන්සේගේ බස් මෙසේ වටහා ගනුම්ම ආයෝ උෂ්ම නිසා සිටිනේය. ඒ වගේම ඇවැත්නි තවද අපි දැන් ආයුෂ්මත් සැරියොත් තෙරුන් වහන්සේගෙන් බස මෙසේ වටහා ගත්තේය. හුස්ම උෂ්ම ආයෝ නිසා සිටුනේය යනුයි. ඇවැත්නි කෙබඳු ශේයකින් මේ භාවිතයාගේ අරොත් දැනගත යුතු වේද? මෙන්න මෙහෙම අපේ මහා කොටිත් මහරහතන් වහන්සේ විමසනවා. ඊළඟ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ සඳහා උත්තර ලබා දෙනවා. ඇවත්නි ඔබට මම මේක උපමාවකින් දේශනා කරන්නම්. මොකක්ද උපමාව? ගිනිසිලෝ නිසා ආලෝකය පවතිනවා. ආලෝකය නිසා ගිනිසිලෝ පවතිනවා. ඒතර මේ දෙකම එකට උපදිනවා ඕනෝන්ට පත් වෙනවා. අන්න ඒ වගේ ජීවිතේන්ද්‍රය නිසා කර්මය තේජෝ ධාතුව පවතිනවා. කර්ම තේජෝ ධාතුව නිසා ජීවිත ඉන්ද්‍රිය පවතිනවා. දැන් මෙන්න මේ ක්‍රමයේ උපමාවක් මගින් පැහැදිලි කරනවා. ඒ වගේම ඊළඟට අහනවා ඇවැත්නි ඔහුම ආයු සංස්කාර වේද? ඔහුම වේදනා ධර්ම වේද? එහෙම නැත්නම් වෙනත් දෙයක් ආයු සංස්කාර වෙනවද? එහෙම නැත්නම් වෙනත් දෙයක් වේදනා ධර්ම වෙනවද? මෙතන කියන්නේ පින්වත්නි මේ ජීවිතෙන්දයයි ඒ වගේම මේ උෂ්ණයයි කියන මේ දෙකම මේ ආයු සංස්කාරයක් බවට පත් වෙනවද? මේ දෙකම වේදනා සංස්කාර බවට පත් වෙනවද? දැන් සත්‍යයක් බවට පත් වෙන්නේ නිර්මාණය වෙන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මයන්ම ධර්ම පහම අවශ්‍යනේ. එතකොට මෙතන මේ වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පහටම මේ පහේම පැවැත්ම මෙන්න මේකද ජීවිතේන්ද්‍රියත් මේ කර්ම තේජෝ ධාතුවත් මතද පවතින්නේ. එහෙම නැත්නම් වෙන ධර්මයන් එක්කද පවතින්නේ. ඒවට වෙනත් වූ ධර්මයන් තියෙනවද? ඒවා පැවැත්මට වෙනත් වූ ධර්මයන් තියෙනවද? මේ ප්‍රශ්නේ තමයි අහන්නේ. ඒ වෙලාවේ සරුවත් මහරහතන් වහන්සේ දේශනා කරනවා පැවැත්ම. එහෙම ආයු සංස්කාරය වන්නේ නම් එහෙම වේදනා ධර්මයොත් නොවේති. එවත්නි එම ආයු සංස්කාරයොත් ඒ වගේම එම වේදනා සංස්කාරයොත් වන්නේ නම් සංඥා වේදිත නිරෝධ සමපත්තියට සමවැදුණු ඒ මහණුන්ගේ නැවත නැගී සිටීමක් වෙන්නේ නැහැ. නැවත නැගී සිටීමක් වෙන්නේ නැහැ. ඇයි? දැන් නිරෝධ ඵල සමාපාත්‍ය සම්බෙදුනහම පින්වත්නි ඔය කියන ආයුෂය ඔය කියන ජීවිතෙන්දියත් ඒ වගේම ඔය කියන උෂ්ණයත් මෙන්න මේ දෙකම නැති වෙනවා. එතකොට ඒ කියන්නේ ඒවා සංසිඳනවා. එතකොට දැන් වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ ධර්මයන් නුත් ඒකමයි කියනවා නම් ඒව සංසිඳෙන සංසිඳීම තුළින් නැවත නැගිටීමක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. දැන් මෙතන නිරෝධ ප්‍ර සමාපත්තිය කියලා කියන්නේ පින්වත්නි, ගින්නක් පත්තු වෙන ගින්නක් නිවලේ අඟුරු ටික වහලා තියනවා වගේ. ආයි අවශ්‍ය වෙලාවට ගින්න නැගී සිටව ගන්නවා වගේ. ගිනි යට තියෙන අලු වගේ. ඒ කියන්නේ චිත්ත සංස්කාර, කාය කාය සංස්කාර, ඒ වගේම වචී සංස්කාර සියල්ලම නිරුද්ධ වෙනවා. කාය සංස්කාර කිව්වහම ආස්වාස ප්‍රස්වාස කිසිම ගැනීමක් වෙන්නේ නැහැ ඒක සංසිඳෙනවා. නිරුද්ධ වෙනවා. නිරුද්ධ බල සමාපත්තියටපත් වුණාට පස්සේ. ඒ වගේම වචී සංස්කාර, විතක්ක, ਵਿਚාර මේව සංසිඳෙනවා. නිරුද්ධ වෙනවා. ඒ වගේම චිත්ත සංකාර කිව්වහම වේදනා සංඥා ආදී මේ ධර්මයන් නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ සංසිඳේ මේ නිරුද්ධ වීම තමයි නිරෝධඵල සමාපත්තියෙන් සිද්ධ කරන්නේ. එතකොට අර දේවල් මෙහෙම වුණොත් නැවත නැගී සිටීමක් නැහැ. එහෙම වෙන්න විදියක් නැහැ. ඒක නෙවෙයි වෙන සංස්කාරයක් මේ සඳහා හේතු වෙන වෙනත් වූ ක්‍රියාවලියක් තියෙන බව දේශනා කරනවා. අන්න වෙද නොපෙනෙන්නේ ඇවැත්නි යම් හේකින් අන්නු ආස්කාස්කාර වෙද්ද අන්නු වේදනා ධර්මයෝ වෙද්ද එහෙන් සංඥා වේදිත නිරෝධ සමාවත් මහානුග්ගය සමවත් නැගී සිටීම පැනේය. ඒ කියන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ වේදනාවන් වලට හේතු වන ප්‍රත්‍ය වෙන වෙනත් වූ ධර්මයක් තියෙනවා. අනේ වෙනත් වූ ධර්මයක් තියෙන හින්දා තමයි නැවත ඒ සංඥා වේද නිරෝධයට සමවත් වූ මහණෙකුගේ නැවත නැගී සිටීම වෙන්නේ කියලා දේශනා කරනවා. අර දෙකම විතරක් කිව්වනම් ඒ දෙකම තනිත් දේවල් පිළිහිදලා තියෙනවා කිව්වනම් නැවත නැගී සිටීමක් වෙන්නට විදිහක් නැහැ. ඊට පස්සේ අහනවා එවත්නි යම් දිනක කෙනෙක් කෙතෙක් දහම් වූ මේ කය හැරපියක්ද එසඳ මේ කය හරණා ලදුව බැහැර කරනා ලදුව ඒ වගේම යම් කිසි විදිහේ මේකය මහ පොළවට දරකඩක් බවට පත් වෙනවද? අන්න ඒක මොකක්ින්ද වෙනවාද? මොනවා හේතු කොටගෙනද එහෙම වෙන්නේ කියනවා. ඇවැත්නේ යම් කලක මේ ආයශය, උෂ්ණය, විඥානය යන මේ ධම්ම තුන් දෙනම මේකය හැර යනවද? අන්න එදාට තමයි මෙන්න මේ කය මහ පොළොවට දරකඩක් වගේ වැටෙන්නේ. නැවත නැගී හිටීමක් වන්නේ නැත්තේ. එදාට තමයි කියලා දේශනා කරනවා. එවැත්නි යම් මේ පුද්ගලයෙක් මරණයටපත් වුණාට පස්සේ ඒ වගේම යම් මහාන කෙනෙක් සංඥා වේදයට නිරෝධයටපත් වුණාට පස්සෙත් ඔවුනොවුන්ගේ වෙනස මොකක්ද කියලා අහනවා. එවැත්නි මේ පුද්ගලයන් යම් කිසි කෙනෙක් කලොරේ කළා නම් අන්න ඒ කෙනාගේ ආස්වාස ප්‍රස්වාස නිරුද්ධයි ඒ වගේම විතරක ਵਿਚාරය නිරුද්ධයි ඒ වගේම නැවත හටගන්නේ නැහැ සංඥා වේදනාව නැවතෙනවා ඒව නැවිත් නැති වෙනවා ඒ වගේ ආයුෂය නැති වෙනවා උණුසුම නැති වෙනවා ඉන්ද්‍රයන් විනාශයටපත් වෙනවා අන්න මෙන්න මේ මහානා මෙන්න මේ පුද්ගලයාගේ විනාශය ඒ දිනෙන් සිද්ධ වෙනවා ඒ කියන්නේ කෙනෙක් මරණයටපත් වුනහම යම්කිසි මහානෙක් සංඥා වේදන නිරෝධයට පත්වන්නේ නම් අන ඒ උතුමන්ගේ ආය සංස්කාර නිරුද්ධ වෙනවා ඒ වගේම ඒ වගේම වාචී සංකාර, මනෝ සංකාර, වන් ඒ වගේම මෙන්න චිත්ත සංකාර මේවා නිරුද්ධ වෙනවා. ඒ වගේම ආයු අපරික්ෂේණ වෙනවා. ඒ කියන්නේ මේ ආයුෂය මෙන්න මේක අපරික්ෂේණයි චිත්ත ඒ වගේම උෂ්මය අවුපශාන්ත භාවයට පත් වෙනවා. ඒක සංසිද්ධි ස්වභාවයකට පත් වෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය විප්‍රසන්න වෙති. ඉන්ද්‍රියන් විනාශ භාවයකටපත් වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් විනාශ භාවයකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේ කියන ආයුෂ මේ කර්මජ ඒ වගේම ජීවිතේන්ද්‍රිය පවතිනවා ඒත් එක්කම උෂ්ණයක් පවතිනවා එතකොට අන්නර කියන වේදනා සංඥා මෙන්න මේ ධර්මතාවයන් නැවත නැගී සිටීමේ හැකියාව පවතිනවා. එතකොට අරමත්තේම නැවත ඉපදීමක් නැවත නැගිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. අර කියන ආයුෂ ඒ වගේම උෂ්ණය මෙන්න මේ ධර්මතාවයන් නිරුද්ධ වුණාට පස්සේ ඒ වගේම නැවත හට නොගන්න විදියට සකස් වුණාට පස්සේ නැවත නැගී සිටීමක් වන්නේ නැහැ. නමුත් සංඥා වේදන නිරෝධයට පත් වුණාට පස්සේ අර කියන චිත්ත ඒ වගේම වාක් ඒ වගේම කාය සංස්කාරයන් නිරුද්ධ වෙනවා එහෙත් ආයුෂ එහෙම නැත්නම් ජීවිතේන්ද්‍රිය පවතිනවා උණුසුම පවතිනවා අන්නේ උණුසුම පැවතීමක් ජීවිතින්දය පැවතීමක් හේතු කොටගෙන නැවත නැගී සිටීම සිද්ධ වෙනවා. ඊළඟට දේශනා කරනවා පැවැත්මේ උපේක්ෂාචේක විමුක්තියට සමවදින්නාට පත්‍යෝ හිතෙක් තියනවද? පැවැත්මේ උපේක්ෂා වේද චේත විමුක්තියට සමවදින්නාට පත්‍යෝ සතර දෙනෙක් ඇත. පැවැත්මේ මේ ශස්නෙහි මහාන සුඛය හා දුක්ඛයගේ ප්‍රහාණයෙන් ඒ වගේම සොම්නස් දුම්නස් අස්තංගණයට ඇවීමෙන් ඒවා නැති කිරීමෙන් ඒ වගේම අදුක්කසු අසුක වූ උපේක්ෂාවෙන් ජනිත සමා සමෝත්ත්මත් පාරිශුද්ධ භාවයෙන් සතිමත් භාවයෙන් සතියෙන් යුතු උපේක්ෂාවෙන් චතුර්ථ ධානය උපයාගෙන වාසය කරනවා දැනගන්න මෙන්න මේකට තමයි උපේක්ෂා හේතු මුක්තිය කියලා දේශනා කරන්නේ කියලා සරියුත් මහරහතන් වහන්සේ උත්තර දෙනවා. ඒ වගේම ඇවැත්නි අනිමිත්ත චේත විමුක්තිය කියලා කියන්නේ මොකක්ද? ඒකට ප්‍රත්‍ය මොනවද? ඇවැත්නි අනිමිත චේතු විමුක්තිය කියලා කියන්නේ ඒ ප්‍රත්‍යයන් ඒ ප්‍රත්‍යයන්ට ඒ විමුක්තියට ප්‍රත්‍යයන් දෙදෙනෙක් දෙකක් තියෙනවා. එකක් තමයි ඒ රූපාදී හැම නිමිත්තක්ම නොමෙනෙහි කිරීම අනිමිත්ත ධාතු සංඛ්‍යාත නිර්වාණය මෙනෙහි කිරීම. එතකොට අනිමිත්ත චේතු විමුක්තියට හේතු වෙන කාරණා දෙකක් තියෙනවා. රූපාදී අරමුණු මෙනෙහි නොකිරීම ඒ වගේම නිවන ඒ නිරෝධය මෙනෙහි කිරීම තුළින් ඒ අනිමිත්ත නිර්වාණ සංඛ්‍යාත ඒ නිරෝධය සංඛ්‍යාත නිර්වාණය මෙනෙහි කිරීම තුළින් අනිමිත්ත චේතු විමුක්තිය ලබාගත හැකි බව දේශනා කරනවා. ඒ වගේම මෙතන තවත් කාරණාවක් දේශනා කරන අවැත්නි අනිමිත්ත චේතු විමුක්තියේ ස්ථිතිය පිහිටීම ප්‍රත්‍යෝ කී දෙනෙක් තියෙනවද? පිහිටීමට. පිහිට පවත් පැවැත්වා ගැනීමට ප්‍රත්‍යෝ කීයක් තියෙනවද? ඇවැත්නේ අනිමිත්ත චේතුමික්තියේ පැවැතීම පිණිස පිහිටීම පිණිස තුන් දෙනෙක් කරුණු තුනක් හේතුන එකක් තමයි රූපාදී ඒ අරමුණු නොගැනීම නොමෙනෙහි කිරීම නිර්වාණ ධාතුව මෙනෙහි කිරීම ඒ වගේම හිත භවාංගයට පත් කර ගැනීම. මේ භවාංගයට පත් වුණාම කිසියම් විදිහේ ඒ නිමිත්තක් ඇතිවන්නේ නැහැ. භවාංග භාවයට පත් වීම තුළිනොත් ඔය කියන අනිමිත්ත චේතු විමුක්තිය ඒ පැවැත්ම සිද්ධ වෙන බව දේශනා කරනවා. පැවැත්මි අනිමිත්ත චේතු විමුක්තියගේ භවාංග වුත්ථාපණය එහෙම නැත්නම් භවාංගයෙන් නැගී සිටීමට ප්‍රත්‍යෝ කෙතෙක් තියනවද? පැවැත්මි අනිමිත්ත චේතු විමුක්තියගේ නැගී සිටීම පිණිස ප්‍රත්‍යෝ දෙදෙනෙක් ඇත නිමිති මෙනෙහි කිරීම අනිමිත්ත ධාතු මෙනෙහි නොකිරීම අර නිමිති පිළිබඳව මෙනෙහි කිරීමත් අනිමිත්ත ධාතු මෙනෙහි නොකිරීමත් මත ඒ අනිමිත්ත චේතු විමුක්තිය නැගී සිටීම සිද්ධ වෙනවා ඒ වගේම ඇවැත්නි යම් අප්‍රමාණ චේතු විමුක්තියක් ඇද්ද යම් ආකින් සංඥා එවැගේම චේතු විමුක්තියක් ඇද්ද යම් ශූන්‍යතා චේතු විමුක්තියක් ඇද්ද? යම් අනිමිත්ත චේතු විමුක්තියක් ඇද්ද? මේ ධම්ම නානාර්ථ නානාර්ථ ව්‍යංජනයක් වේද? එහෙම නැත්නම් මේ ඔක්කොම ඒකාර්ථ වෙද්ද? එක ව්‍යංජන මාත්‍ය භාවයකටපත් වෙනවාද කියලා අහනවා. අනේ වෙලාවේ අපේ සාරියොත් මහරහතන් වහන්සේ දේශනා කරනවා නානාර්ථ වශයෙන් ඒ ඒ ප්‍රත්‍ය ඒ ඒ කෘත්‍යයන් තුළින් සිද්ධ වෙනවා ඒකාර්ථ වශයෙන් සිද්ධ වෙනවා. එතකොට නානාර්ථ වශයෙන් ගත්තොත් යම් කෙනෙක් අනිමිත්ත මෙනෙහි කරනකොට මේ වගේ Nirodha මෙනෙහි කිරීම තුළින් ඒ වගේම නිමිති නොමෙනෙහි කිරීම තුළින් ඒ විවිධාර්ථ භාවයටපත් වෙනවා. ඒ වගේම අනිමිත්ත චේතෝ විමුක්තියට සමවැදීම තුළින් ඒ භවාංග මට්ටමකටපත් වීම තුළින් අන්නේ චේතෝ විමුක්තිය ඒ චේතෝ විමුක්තිය විවිධාකාර වෙනවා. ඒ වගේම උපේක්ෂා ආදී මේ ධර්මතාවයන් මෙනෙහි කර ගැනීම තුළින් අන්නේ ඒ විවිධාකාර වූ ඒ චේතු විමුක්තියන් වල විපාක ලැබෙනවා. ඒ විවිධාකාර චේතු විමුක්තියන් තියෙනවා. ඒකේ එක එක අර්ථ තියෙනවා. ඒ කියන්නේ එක ධර්මයකට එක කෘත්‍යයක් සිද්ධ වෙනවා. ඒ ධර්මයේ ඒ ධර්මියම තවත් ධර්මයකට කෘත්‍යයක් බවට පත් වෙන්නේ ඒ ධර්මයේ කෘත්‍ය වෙන්නේ වෙන කෘත්‍යයක්. තව ධර්මයකින් වෙනත් කෘත්‍යයක් සිද්ධ වෙනවා. එතකොට මේවා සමුච්ඡේද භාවයටපත් නොවන තෙක් ඒ කියන්නේ රහත් භාවයකටපත් මාර්ග සිතකටපත් නොවන තෙක් මේවා විවිධාර්ථ වශයෙන් තමයි පවතින්නේ. ඒ කියන්නේ විස්කම්බන වශයෙන්, තදංග වශයෙන් මෙන්න මේ විමුක්තියෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. විස්කම්බන වශයෙන් අනිමිත්ත මෙනෙහි කිරීම තුළින් පුළුවන්කම තියෙනවා. ඒ විමුක්තිය ඇති කරගන්න. ඒක ඒ තදංග වශයෙන් ඒක යට ඉතාම අල්ප කාලයක යටපත් කර ගැනීම තුළින් අන ඒ ඒ අවස්ථාවන් වලදී වෙන්නේ විවිධාර්ථ වශයෙන්. නමුත් පින්වත්නි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන දේශනා කරනවා ඒ විදිහට ගත්තොත් විවිධාර්ථයක් විදිහට විවිධ ව්‍යංජන විදිහට පවතිනවා. ඒ වගේම මේක ඒකාර්ථ වශයෙන් උත්පවතිනවා කොහොමද? අන්න රහත් භාවයට පත් වීම තුළ. එතකොට Nirodhaයටපත් වීම තුළින් අනිමිත්ත ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම මේ මේ කියන චේතු විමුක්තියක් තියෙනවා. ඒ වගේම ශූන්‍යතාවක් පිළිබඳව, ඒ කියන්නේ කිසිම විදිහේ මේ ධර්මතාවයන් පිළිබඳව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ හිස් භාවය නිර්වාණ ධාතුව තුළ තියෙනවා. ඒ වගේම දේශනා කරන විදිහට අප්‍රමාණ චේතු විමුක්තියක් තියෙනවා. මේ ආකෙන් සංඥායතන කියන විරාගාදී මේ අරමුණු වල මෙනෙහි නොකිරීමක් ඒ විඥානයේ පිළිබඳව මෙනෙහි නොකිරීමක් ඒ වගේ විරාග, දේශ මොහාදී අරමුණු නොවීමක් නිසා මෙන්න මේ ස්වභාවයක් තියෙනවා. මේ සියලුම ගුණාංගයන් මේ ආර්ගඵල අවස්ථාවේදී නිරෝධ නිරෝධයේදී එකක් බවට පත් වෙනවා. එතනින් එහා එතනින් මෙහා තියෙන ඒ ගුණ ධර්මයන් විවිධ වූ අර්ථ නැගෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්වත්නි මේ සාකච්ඡාව සරියුත් මහරහතන් වහන්සේත් මහා කොට්ටිත මහරහතන් වහන්සේත් අතර සිද්ධ වෙනවා. ඉතින් මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඊ타ත්ම සතුට වෙලා ඒ වෙලාවේ උන්වහන්සේලාගේ මේ උතුම් වූ ධර්ම පරයය ඒ විදිහට સમાપ્ત කරනවා. ඉතින් මේ ධර්ම පරයය ඊටමත් ගැඹුරු ධර්ම පරයයක්. විමසීමෙන් අපේ අධ්‍යයනය පිළිවෙල ධර්ම පරයයක්. ඒ වගේම ඊටම දීර්ඝ වූ ධර්ම පරයයක්. මේ සූත්‍රය ඊටා දීර්ඝ වූ ධර්ම පරයයක්. ඉතින් අපි වේලාවට අනුකූලව ඊටාත්ම කෙටියෙන් නමුත් මේ කරුණු කාරණා සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් පින්වත් හැමදෙනාම මේ උතුම් වූ ධර්ම කාරණාවන් නැවත නැවත විමසන්න. මේ සූත ධර්මයන් කියවන්න ඉගෙන ගන්න නැවත නැවත ඉගෙන ගන්නකොට එංගතුන්ට නොතේරුණු කාරණා තව තවත් ඉගෙනීමට හැකියාව තියෙන අටුවා ආදී මේ ධර්ම ග්‍රන්ථයන් පරිශීලනය කරමින් නොදන්නා කරුණු බොහොමයක් මේ තුලින් දැනගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද දවසේ අපි හැම දෙනාම මහා වේදල්ල සූත්‍රය ඇසුරු කරගෙන මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුණා. ඉතින් අපි ඒ තුළින් ජනිත කරගත්තා වූ ශීලං කුසලාන සංසයන් අපේ හැම දෙනාටම උතුම් වූ ධර්මාභෝධය සඳහාම හේතු වාසනා වේවා සංසාරයේ නිවීම සඳහාම හේතු වාසනා වේවා නිවන අවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම ආශිර්වාද කරන සතක් ශාන්තියක් උදා වේවා යහපතක් උදා වේවා මෙතොත් බා නිරෝගී භව චිර ජීවනයේ දීර්ඝාසන සම්පත්තියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ත ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ත දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා